භාවනාවට ප්‍රවේශයක් ඇති කර ගැනීම පිණිස දැනගත යුතු කාරණා පිළිබඳවයි සාකච්ඡා කරන්නේ. පසුගිය සති කිහිපය තුළ අපි භාවනාව කරගෙන යන කෙනෙකුට ඇතිවෙන ඵලිබෝධ පිළිබඳව සාකච්ඡා කළා. අද දවසේදී අපි බලාපොරොත්තු වෙනවා භාවනාව වර්ග කීයක් තියෙනවද බෞද්ධ භාවනාවේ බලාපොරොත්තුව කුමක්ද ඒ වගේම භාවනාවට ඇති බාධක තවත් මොනවාද තියෙන්නේ කියලා සාකච්ඡා කරන්න බලන්න. ඉතින් මේ සාකච්ඡාව සඳහා අදත් ඔබ අප කෙරෙහි කරුණාවෙන් මෛත්‍රයෙන් තමන් වහන්සේ සතු වටිනා ධර්මඥානය බෙදා හදා ගැනීම සඳහා මේ ධම් සභා මණ්ඩපයේට වැඩම කර සිටිනවා තලවතුගොඩ ශ්‍රී ඥානාරාම භාවනා මධ්‍යස්ථානාධිපති ඩුබාහි ශ්‍රී ලංකාරාම බෞද්ධ මධ්‍යස්ථානාධිපති ත්‍රිපිටකාචාර්ය අභිධර්ම විශාරද සම්මාත්‍රානාචාර්ය අපේ කල්යාණ මිත්‍ර නිර්හවත්තේ පඤ්ඤාසුරේ මාහිපාණන් වහන්සේ. අපි හාමුදුරුවෝ ඊටාම ගෞරවයෙන් පාද නමස්කාර පූර්වක පිළිගන්නවා අපි හාමුදුරනේ. අපි හන්නේ මා කැමති මුලින්ම දැනගන්න දැන් අපි භාවනා වශයෙන් හඳුන්වනකොට භාවනාව කියන්නේ කුමක්ද කියන කාරණාව පිළිබඳව මේ වෙනකොටත් සාකච්ඡා කරලා තියෙනවා. අපි හන්දට කෙටියෙන් පැහැදිලි කරලා දෙන්න අපේ භාවනා ක්‍රම දෙකක් තියෙනවා. සමත භාවනා විපස්සනා භාවනා කියලා. මෙන්න මේ භාවනා දෙක මොකක්ද? මේ දෙකේ වෙනස මොකක්ද කියලා අපි ඉස්සෙල්ලාම කෙටියෙන් විග්‍රහ කරගමු. පෙරවන් සරණයි. ඒ ගෞරවනීය කල්යාණ මිත්‍ර තලල්ලේ චන්දකිත්ති සාන්දරයන් වහන්සේ. ඉතින් භාවනා සමත භාවනාවත් විපස්සනා භාවනාව පිළිබඳව තමයි අපේ ස්වාමීන් වහන්සේ මුලින්ම අපෙන් විමසුවේ. සමත භාවනාව කියන කියන්නේ ස්වාමීන් වහන්සේ ඇත්තටම සමාධිය දිනු කිරීම තමයි සමත භාවනාවෙන් සිද්ධ වෙන්නේ. විපස්සනා භාවනාවෙන් සිද්ධ වෙන්නේ ප්‍රඥාව දිනු කිරීම. එතකොට විශේෂයෙන්ම බුදුරජාණන් වහන්සේ නමක් ලෝකයට පහළ වෙන්නේ ඒ කාන්තේම අපට මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණය අවබෝධ කරවන්නමයි. එහෙමනම් බුදුරජාණන් වහන්සේ මුලින්ම මේ සමත භාවනාව බොහෝසෙයින් අපි සූත්‍ර ගොඩාක් කියවුවොත් අපට තේරෙනවා සමත භාවනාව තුළින් යථාර්ථයට යන්න තමයි තථාගතයන් වහන්සේ බොහෝසෙයින් අපට කියා දීලා තියෙන්නේ. එහෙමයි. ඒකට හේතුව තමයි ස්වාමීන් වහන්සේ විපස්සනාව කියන එක ටිකක් හරි ගැඹුරු භාවනාවක්. කෙනෙකුට එකපාරම අනිත්‍ය දුක්ඛ අනාත්ම අවබෝධ කරගන්න පුළුවන් කමක් නැහැ. එහෙම. සමත භාවනාව තුළින් අපේ සිත් තුළ තියෙන අනේක විද ක්ලේශ ධර්මයන් යටපත් කරලා ඒ ඊට පස්සේ විපස්සනා වැඩිම තමයි බුදුරජාණන් වහන්සේ ඉගැන්වීම. හැබැයි අද විපස්සනා භාවනාවෙන්ම භාවනාව ආරම්භ කරන අවස්ථාවක් තියෙනවා. නමුත් ක්‍රමවේදය තමයි අර අනාදිමත් සංසාරයේ අපි පුරුදු කරලා තියෙන වැඩියෙන් කෙලෙස් පැත්තනේ. එහෙමයි. එහෙමනම් මේ කෙලෙස් පැත්ත යටපත් කරලා අනිත්‍ය දුක්ඛ අනාත්ම ත්‍රිලක්ෂණය දකින්න තමයි තථාගතයන් වහන්සේ මේ ධර්මය තුල අපට කියා දීලා තියෙන්නේ. අපි හන්නේ මේ අපි මුලින්ම තවත් චුට්ටක් පැහැදිලි කරගත්තොත් මේ වචනාර්ථය සමත කියන වචනේ තේරුම විපස්සනා කියන වචනේ වචනාර්ථය ගත්තොත් කොහොමද? ඇත්තටම සාන්දාංශ දැන් සමතය කියලා කියන්නේ මේ සංසිඳීම. සංසිඳුවන. සංසිඳීම. එතකොට ස්වාමීන් දැන් අපේ සිත මේ නීවර ධර්මයන්ගෙන් දුම විදිහට යටපත් වෙලා තියෙන මේ සිත. වැහිලා තියෙන. වැහිලා තියෙන. එහෙනම් එහෙමනම් ස්වාමීනි ඒ ක්ලේශ ධර්මයන් අනේක විද දැන් අපේ සිතෙහි ලෝභ, ද්වේෂ, මෝහ, මාන ආදී කෙලෙස් වලින් පිරීලා තියෙන හිතකට අපි කටින් කියවට අනිත්‍යයි දුකයි අනාත්මයි කියලා ඒක සාමාන්‍යයෙන් අවබෝධ කරගන්න අමාරුයි. මුංච උදාහරණයක් කිව්වොත් අපි සමහරවිට පොතක් කියවනවා. පොතක් කියවනකොට ස්වාමීන් වහන්සේ දැන් අපි කාටත් ඔය අත්දැකීම ලැබිලා ඇති. පොත කියවනකොට දැන් අපි දන්නවා පොතේ පිටු ගාණක් කියුණා කියලා. එහෙමයි. හැබැයි ඒ පොතේ තිබිච්ච දේවල් අපේ ඔළුවේ නැහැ. අපේ සිතේ නැහැ මොකද්ද මේ පොතේ තිබුණේ කියලා. එහෙනම් කියන්නේ විචිත්ත මනසකින් අපි පොතක් කුණුපේලි උඩ ඇස ගමන් කරලා තියෙන විතරයි. ඇස ගමන් කරලා තියෙන විතරයි. එතකොට ස්වාමීන් වහන්සේ අර පොතෙහි තියෙන ඒ අදහස කිසි දෙයක් හිතට අරගෙන නැහැ. විතර ඒ ගන්න බැරි වෙලා තියෙන්නේ ඇත්තටම මේ අනේක විද ක්ලේශ ධර්මයන් නිසා. එහෙනම් දැන් දැන් බලන්න මේ අත්දැකීම සාමාන්‍ය බොහෝ දෙනෙකුට තියෙනවා මොකද පොත කියවනවා Taman දන්නව පොත කියවුණා කියලා නමුත් ඒක තිබිච්ච අදහසක් මෙලෝ දෙයක් ඔළුවේ නැහැ. අපි යන්නේ පොත කියවීම විතරක් නෙවෙයි බණ අහන කොටත් එහෙමයි. බණ අහන කොටත් එහෙමයි. මම අර එක උදාහරණයක් ගත්තේ. එහෙමයි. එතකොට සම්මත එහෙමනම් බලන්න දැන් සාමාන්‍යයෙන් අකුරෙන් ලියලා තියෙන වචන පෙළක් හිතට ගන්න බැරි නම් මේ වික්ෂිප්ත මනසකට මේ අල්ලන්න අමාරු අනිත්‍ය දුක් අනාත්ම කියන තිලක්ෂණේ ගන්න පුළුවන්ද බෑනේ. එහෙම. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ මුලින්ම මේ ක්ලේශ ධර්මයන් තදංග වශයෙන් යටපත් කරන්න ඕනේ. එහෙම. අපේ කුසල ධර්මයක් හරි කරගන්න දැන් සාමාන්‍ය දානමය පින්කමක් වුණත් කරගන්න ස්වාමීන් වහන්සේ මේ කෙලෙස් ටිකක් යටපත් වෙන්න ඕනේ. රාගෙන් ඔළුව වහගෙන, දේශයෙන් බරිත වෙලා, මෝහෙන් පටල වෙලා අපිට පින්කමක් අත්හැරෙට කරගන්න බෑ. ඒකට එහෙමනම් මේවා తాවකාලිකව යටපත් කරන්න ඕනේ. අපි අන් හොඳ තැනකට ආව හමුද හොඳ වචනයක් කිව්ව මෙතන වැදගත් හදංග වශයෙන් යටපත් කිරීම කියලා. අපි අහන්නේ දැන් කෙලෙස් ප්‍රහාණයේදී අධීර තුනක් තියෙනවනේ හාමුදුරුව පැහැදිලි කළා වගේ තදංග වික්ඛම්බන සමුච්ඡේද කියලා. එතකොට ඒ ක්‍රම තුනෙන් කෙලෙස් යටපත් කරන්න කෙලෙස් නැති කරන්න අපි උපකාර කරගන්න ශික්ෂණ ක්‍රම තුන තමයි සීල සමාධි ප්‍රඥා කියලා කියන්නේ. ඒතකොට සීලයෙන් පදංග වශයෙන් යටපත් කරලා සමාධියෙන් වික්ඛම්බන වශයෙන් තුනී කරලා සමුච්ඡේද ප්‍රඥාවෙන් සමුච්ඡේද වශයෙන් ප්‍රහාණය කිරීම කියන කතාව හරියද මං කියන එක? හරියට මහරි ස්වාමීන් වහන්සේ ඇත්තටම තදංග වශයෙන් ක්ලෙස් කෙලෙස් යටපත් කරන්න මේ සීලය ගොඩක් උපකාර වෙනවා. එහෙමයි. අ මොකද සීලයෙන් හොඳ හැදිච්ච කමක් සංයමයක් සංසිද්ධියමක් ඇති කරනවා. ඇති කරනවා. ඒ කියන්නේ නරක දෙයක් කරන්න හිතුණා සිල් සමාදන් වෙච්ච එකනා ඒ සීලය මතක් කරගෙන ඒක පාලනය කරගන්නවා. පාලනය කරගන්න ඒක යම් කිසි රබර් බෝලයක් වගේ තින් ඒ මොහොතට යටපත් කරගෙන ඉන්නවා. වතුර දාන අල්ලන් ඉන්නකම් රබර් බෝලේ යට තියෙනවා අපහැරිය ගම උඩ එනවා. එනවා වගේ තමයි. ඊළඟට සම්මන් සම්මන්ත කීපක හරි සමාධිය කියන්නේ කාලයකට මේ කෙලෙස් එන්න ඉඩ නොදී හිත විසුද්ධියෙන් ඇත්තරම කෙරෙන්නේ ඒකයි. කාලයකට මේ කෙලෙස් එන්න ඉඩ නොදී වළක්වන්නේ සමත භාවනාව විශේෂයෙන්ම. එහෙම. දැන් අපි හැම භාවනාවක්ම ගත්තොත් මෛත්‍රී භාවනාව, ආනාපාන සතිය හැම දෙයකින්ම සාමන කාලයකට මේක අල්ලගෙන තියාගන්න පුළුවන් යටපත් කරලා. එහෙම සමත භාවනා කර්මස්ථාන කොච්චර තියෙනවද අපහන්? 40ක් තියෙනවා අපි සමත. 40. සම 40 කර්මස්ථාන 40 කර්මස්ථාන කියලා කියන්නේ. ඒ හැම එකකින්ම කරන්නේ අපහන්දරනේ අර නීවරණ ධර්ම කාලයකට නීවරණ ධර්ම යටපත් කිරීම. එහෙමයි. එතකොට සමුච්ඡේද වශයෙන් ඔව් සමුච්ඡේද වශයෙන් ස්වාමීන් වහන්සේ කියන ඒක සහ මුලින්ම මේ ක්ලේශ ධර්මයන් මුලින් උපුටා දාන මුලින් උපුටා දාන අවස්ථාව එතකොට විපස්සනාව එන්නේ එතෙන්ට දහම්තරණ. හරි. එතනදී තමයි ස්වාමීන් වහන්සේ මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම හොඳට දවදින්ද අපි අපිට ඉස්සර භාවනා කරනකොට අපේ ගුරුවරු කියලා දීලා තියෙන අපි සමත භාවනාව පුරුදු කරන කාලේ අපි හොඳ සමාධියක් ඇති කරගෙන ඉන්න අවස්ථාවක දැන් නීවරණ යටපත් කරලා තියෙන අවස්ථාවක අපි හිතමු පැයක් භාවනා කරනවා කියලා. එහෙනම් ඒ පැයක් භාවනා කරලා පරියන්කෙන් නැගිටින්න කියලා අපිට කියලා දීලා තියෙන්නේ ඒ සමාධිය තමන් ඇති කරගත්තේ චිත්ත සංයමය ඒ උතුම් ඒකාග්‍රතාවය ඒ ඒකාග්‍රතාවෙත් අනිත්‍ය දුක්ඛ අනාත්ම දකින්න අපිට මුල් කාලෙ ඉඳන් ගන්නලා තියෙනවා. එහෙම. මොකද අපේ ඒකායන පරමාර්ථය තමයි මේ කවදා හරි දවසක මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන මේ ත්‍රිලක්ෂණය දැකීම. අවබෝධ කර අවබෝධ කර ගැනීම. එහෙම. එහෙමනම් ස්වාමීන් වහන්සේ මේ ඒ ත්‍රිලක්ෂණය දැකීම තමයි විපස්සනාව. විපස්සනාව කියලා කියන්නේ. එහෙමයි. ඒක සාමාන්‍ය මේක හරීම වැදගත් අපේ බෞද්ධ වෙනතුලා මේක හොඳටම හිතට ගන්න ඕන. මොන භාවනාව කළත් අපි අන්තිමට මේ සමාධිය පව දැන් අපි අපිට කියලා දෙලා තියෙන්නේ මෙහෙමයි පුංචි දවස්වල නමුත් ඒක හරීම වැදගත් කියලා හිතෙනවා. දැන් මේ පංච උපාදානස්කන්ධය ඇසුරු කරගෙන තමයි මේ සමාධිය පිළිලා තියෙන්නේ. එහෙමයි. එතකොට පංච උපාදානස්කන්ධය අනිත්‍ය නම් ඒවක දුකට භාජනය වෙනවා නම් ඒක අනාත්ම නම් ඒ පංච පාදානස්කන්ධය තුල තියෙන සමාධිය ගැන කතා කරන්න දෙයක් නැහැ. ඒක ඒකාන්තයෙන්ම අනිත්‍යයි දුක අනාත්මයි කියන තිලක්ෂණයට යටත් වෙනවම තමයි. ස්වාමීනාත් මේක හැම දිනාම ඕනම පින්කමක් කරලා ඒ පින්කම හරේ තමන්ගේ දිනදා ජීවිතයේ හරි මේ අනිත්‍ය දුක අනාත්ම කියන තිලක්ෂණයට හරවන්න ඉගෙන ගන්න එක හරිම වැදගත්. මොකද අපි ගත්තොත් මේ අනාදිමත් සංසාරේ අපි දෙනම විතරක් නෙවෙයි මේ අහන හැම පින්නතෙක්ම කොච්චර බුදුරජාණන් වහන්සේලා දැකලා තියෙනවද? එහෙම. දැන් අපිට මේ තථාගතයන් වහන්සේගේ උතුම් උත්තම චරිතා ප්‍රධානයේ ඒ බුද්ධ චරිතය කියවනකොට බුද්ධාංශ අටකතාව එහෙම තියෙනවා. තථාගතයන් වහන්සේගේ නැත්නම් මහබෝසතාණන් වහන්සේගෙන් බත් හැන්දක් නොලබපු සත්‍යෙක් මේ ලෝකේ නැහැ කියලා. එහෙම. ඒතර මොනතරම් දාන පාරමිතාවක්ද කියලා හිතන්නේ. එහෙම. ඊළඟට එතකොට උන්වහන්සේගෙන් බත් හැන්දක් නොලබපු සත්‍යෙක් මේ ලෝකේ නැත්නම් අපි ඒ බෝසතාණන් වහන්සේලාගේ ඕනතරම් දේවල් ලබාගෙන තියෙනවා. ඊළඟට අපි හැමෝම බුදුරජාණන් වහන්සේලා සම්මුඛ වෙලා තියෙනවා. එහෙම. ඊළඟට අපි හැමෝම බණ අහලා තියෙනවා. මොකද අපිට තාමත් අපි මේ සසර. එහෙම. අපි හිතනවා බොහෝ දෙනා හිතනවා බුදුරජාණන් වහන්සේ නමක් සම්මුඛ විච්ච ගමම්ම අපිට යථාර්ථය අවබෝධ කරගන්න පුළුවන් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න පුළුවන් කියන්නේ. හැබැයි බුදුරජාණන් වහන්සේ නමකට පිළික වෙන්න පුළුවන් අපි මේ මේ වගේ බුද්ධෝත්පාද කාලවල මේ විදිහට සමත විපස්සනා විශේෂයෙන්ම අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණය හොඳට පුරුදු කරගෙන පුරුදු කරගෙන ගියාම තමයි යම්කිසි අවස්ථාවක බුදුරජාණන් වහන්සේ නමක්ගේ බණ අහලා ඒ මොහොතේම අර පුරුදු කරපු දේ මතුවෙලා අපිට යථාර්ථය දැක් ගන්න පුළුවන්කම ලැබේ. සමහරු අපි හන්නේ සතුටු වෙනවා අපි හරි පිංවන්තයි මේ භද්‍ර කල්පේ පහළ වෙච්ච එහෙම නැත්නම් මේ කාල සීමාවේ පහළ වෙච්ච මෙච්චර බුදුහාමුදුරන්ට වඳින්න පූජා කරන්න අපි භාග්‍ය සම්පන්න වුණා කියලා. හැබැයි ගැඹුරින් කල්පනා කළ බැලුවොත් අපි එක්තරා විදිහක අභාග්‍ය සම්පන්න එච්චර බුදුහාමුදුරු දැකලා තමයි තාම සංසාරේ. සංසාරේ. ඒක තමයි හැබැයි අර ඉතින් අපිට බුද්ධෝත්පාද කාලයක් කියන එක සාමාන්‍යයෙන් හැම අංශකින්ම මහ වටිනවා. එහෙම අපිට බුදු පූජා පැවැත්වන්න ලැබීම ඒ ඒ පැත්තෙන් බොහොම වටිනවා. නමුත් මේකේ උත්තම කෙලින්ම ප්‍රධාන ඉලක්කය කරා යන්න නම් මොනවත් මොනවා කළත් ඒක හරියන්නේ නැහැ. ආර්ථික වෙන්නේ අනිවාර්යෙන්ම බෝධිපාක්ෂික ධර්ම වැඩෙනවා කියලා කියන්නේ අතන භාවනා පැත්තෙන් බලනකොට ස්වාමීන් වහන්සේ කෙලින්ම මේ සමත භාවනා වඩන්න ඕනේ. විපස්සනා වඩන්න ඕනේ. එහෙම නැතුව බෝධිපාක්ෂික ධර්ම හුද්දටම වැඩෙනවා කියන එක මට හිතාගන්න බෑ. බෝධිපක්ෂ ධර්ම යම් කිසි මට්ටමකට වැඩෙනවා. නමුත් මේ නීවරණ ධර්ම යටපත් කිරීම තුළින්මයි ශේෂයෙන්ම අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන තිලක්ෂණය දැකීම තුළින්ම තමයි බෝධිපාක්ෂික ධර්ම වැඩෙන්නේ. දැන් අපි හඳුර බොහොම තදින්ම අවධානය කරනවා නිතරම මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණය දැකිය යුතුමයි කියලා. ඇයි දකින්න ඕනේ? <laughs> දකින්නේ අපි හාමුදුරුවෝ දැන් අපි මේ සංසාර ගමන මහා දුකක්නේ. එහෙම. දැන් අපි දැන් මේ ජීවිතේ එහෙම දැක්කාම ඇති වෙන තත්ත්වය මොකද්ද? ඇත්තටම දැක්කහම මේක මේ අවබෝධය කරා ගියාම ස්වාමීන් වහන්සේ සම්පූර්ණයෙන්ම මේ උපදින්න තියෙන හේතු සියල්ලම සහ මුලින්ම නැති කළා දාන අපිට අවස්ථාව ලැබෙනවා. එහෙ. අපේ මම මෙහෙම කිව්වොත් හරියද? මූලිකව පංචස්කන්ධය පිළිබඳව තියෙන ත්‍රිලක්ෂණය දකින කෙනා අවබෝධයෙන් පංචස්කන්ධය කලකිරෙනවා. කලකිරෙනවා. එතකොට ඒ උපාදානය කිරීමෙන් වළකිනවා. වළකිනවා. එතකොට මේ උපාදාන කිරීම වැළකීම තුළ භව සකස් වීම නවතිනවා. නවතිනවා. එතකොට ජාති ජරා ව්‍යාධි මරණ කෙලවර. හෘදය කිසිම දෙයකට මේ භාජනය වෙන්නේ නැහැ. දැන් දැන් ඔක තේරෙන්නේ නැහැ. දැන් අපි සාමාන්‍ය දැන් මේ ජීවිතයක් ගත කරන සාමාන්‍ය හොඳට ඉන්න කෙනෙකුට මේකේ මහා ලොකු දුකක් ඉතින් තේරෙන්න නමුත් ස්වාමීන් වහන්සේ දැන් අපි හැම වෙලෙම හිතන්න ඕන දැන් මෙතනින් අපි මේක බොහොම ටික කාලයයිනේ. එහෙම. අපි ගත්තොත් තව දින 10000ක් අපි ජීවත් වෙන්නේ නැහැ කියන එක අපිට තේරෙනවා. එහෙම. දින. එහෙම. එතනින් එහාට ආයෙත් අපි කොහේ හරි ගිහලා උපදිනවා. මේ උපදින අවස්ථාව අපිට කියන්න බෑනේ. අපිට අපායට යන්න පුළුවන්. තිරිසන් අපායට යන්න පුළුවන්. ඉතින් ඒවට ගියාම නැවත ගොඩ එනවා කියන එක හිතා ගන්නවත් බෑනේ. අපි හැමදාම කියන දේ තමයි අපි සමීපම කතා තුනක අපිට කලින් තොක් කිව්වා. එහෙමයි. දැන් සුනකේ කවුරුදු 15ක් විතර ජීවත් වෙනවා නම් ඒ සුනකයාට ඒ බල්ලට කිසිම දවසක ස්වාමීන් වහන්සේ කුසාසිතක් ඇති වෙනවා කියලා අපිට හිතන්න පුළුවන්. බෑනේ. උන්ට අපිට මේ ධර්මය ධර්මානුකූලව බැලුවොත් ආසන්න කර්මයක් හැටියට උට කුසාසිතක් ඇති වෙන්න හේතුවක් නැහැ. දැන් අපේ හැමෝනේ දැන් අර බුදුහාමුදුරන්ගේ කාලේ හිටිය ගෙම්බා මන්දූක දිව්‍ය පුත්‍රය උනේ. නෑ මම කියන්නේ අපේ හාමුදුර මතක් වෙන එක හරිය. ඒ වගේ බොහොම අහම්බෙන් කලාතුරකින් වෙන සිදුවීම් තියෙනවා නේද? සමහර පන්සල් වල බල්ලෝ <laughs> ඔව් සමහරට බොහොම ලස්සනට මම දැකලා තියෙනවා ප්‍රහන්නේ මිනිසුන්ට කලින් ඇවිල්ලා ධර්මාසන ඉස්සරහම වාඩි වෙලා බොහොම ඉන්න එක පුරුද්දක් නිසා කරන ක්‍රියාවක් වෙනවා වෙන්න පුළුවන්. අවබෝධයෙන් කරේ නැති වුණාට. සමහර වෙලාවට ඔය විදිහට පුරුද්දම අන්තිමට ඒක තමයි තථාගතයන්ත් ඒකයි දේශනා කරේ මේක වෙන්නේ නැහැ කියලා නෑනේ කොතනවත් එහෙම ඒක කන කනකස් බෑවා විශ්වවිද්‍යාලෙන් අහත බලනකන් ඒකත් වෙන්න පුළුවන් වෙන්න පුළුවන් වෙන්න පුළුවන් නමුත් සාමදාංශ සමස්තයක් හැටියට ගත්තොත් අපි ගඟක තියෙන පුංචි පුංචි මාළු ගත්ත මොහොතේ තියෙන මාළු ගත්ත මදුරුව ගත්ත දැන් මේ වගේ අපිට අපිට පේන සත්ත්ව විතර එහෙම ඒතර මොන තරම් අනන්ත අපරිමාණ සත්ත්ව විශ්ේ හරි අතින් තියෙන එහෙම එතකොට දැන් බලන්න සම්හාස දැන් අපි මම සමීපම කතා ගත්තේ අපිට කාටත් ඉතින් සමීපම කතානේ බල්ලා. එහෙම. ඉතින් බලන්න දැන් ওই බල්ලෙකුට පහළ වෙන්නේ ඇලීමයි ගැටීමයි විතරමයි. මෝහෙන් පිරීලා. ඉතින් කවදාකවත් ආය සුගත ඊළඟ භවයේ ඊළඟ ජීවිතේ සුගතිගාමී වෙන්න සිතක් පහළ වෙනවා කියන එක හරිම දුර්ලභයි. දැන් මනුස්සයෙක් ගත්තාම මෙහෙම බැරිද? පෙරේතෙක් වෙන්න තියෙන ඉඩකඩ වැඩි. වැඩි වෙන්න පුළුවන් නේ. සමහරට පරදත්තු උපදී പ്രേත කොටහස ඉපදුනාම දැන් සමහර නෝනල බල්ල මරුණාම පින් දෙනවා අපේ හන්දි. <laughs> එතකොට ඒ පින ලබලා සුගතිය යන්න පුළුවන්. අනිවාර්යයෙන්ම පුළුවන්. ඒක නිසා නම් මෙහෙමයි ඉතින් ඇත්තටම අපි පින් අපිට ලබා ගන්න පුළුවන් පරදත්තු උපදී പ്രേත කොටහස ඉදිරියට විතරමනේ. ඉතින් අනෙක් තැන් වලට ගියොත් අපිට ඒක එහෙම ලබා ගන්න හැමතාවක් නැහැ. එහෙමයි. ඒ නිසා මේ ඇත්ත වශයෙන්ම අපි හැමෝම දැන් මේ ධර්මයේ හොඳට අහන ඒ වගේම ධර්ම ධර්ම සාකච්ඡාවලට සමන් දෙන හැම දිනාම ඒකායන අදිස්ථානයක් කරගන්න ඕන අපි ඒකාන්තෙන් සුගතිගාමී වශයෙන්. එහේ අපේ හාමුදුරුවෝ මේ අවධානය කරන්න හදන්නේ මේ සසර තියෙන භයංකරකම. කියන්නේ මනුෂ්‍යාත්ම භාවයෙන් ඉලිහුණාම අපහු ගොඩ එනවා කියන එක ලේසි නැහැ. එවන් අවස්ථාවකදී පුළුවන් තරම් මේ ධර්මයේ ප්‍රතිලාභ ලබලා මේ විපස්සනාව දියුණු කරගෙන සසරින් එතර වෙන්න උත්සාහ කරන්න කියන එකට අවධානය කරනවා. අනිවාර්යයෙන්ම සානක මොකද මේ විපස්සනා වැඩිම තුළින් අපිට සිද්ධ වෙන්නේ සතර ගමන නවත්තන්න අපිට අවස්ථාව ලැබෙනවා. මේ අපි වෙන පැත්තකට ගියාට අතර මතක් කළේ මේ සසර කිසිම මොහොතක බුදුරජාණන්සේ වර්ණනා කළත් නෑ අපිට උනත් මේ ධර්මානුකූලව හිතලා බලනකොට තේරෙනවා මේකේ කිසිම සැපයක් නෑ එහේ. ඒකට සත්වයක් විදිහට අපි සසර සැරිසරන්නේ මූලිකව මේ පංචස්කන්ධය උපාදානය කරපු නිසානේ. ඒකට යම් කිසි කෙනෙක් පංචස්කන්ධය තුල ත්‍රිලක්ෂණය දකිනවනම් එයා අවබෝධයෙන් පංචස්කන්ධය කෙරෙහි කලකිරිලා එයා අතහරිනවා. අතහරිනවා. අතහැරීම තුළ එයා සසරින් නිදහස් වෙනවා. අනිවාර්යයෙන්ම ස්වාමීන් වහන්සේ මොකද මේකට තියෙන බැඳීම නැති කරන්න මේක පිළිබඳව ඇත්තටම කලකිරෙන්නම ඕන. එහෙම. අපි හන්නේ මේ විපස්සනා කියන වචනේ තේරුම මොකද්ද? විපස්සනා කියලා අපි සංඥාත් කියන්නේ විශේෂයෙන් දැකීම. දැන් ඇත්තටම අපි සාමාන්‍යයෙන් දකින විදිහට නෙවෙයි ඇත්ත ඇතිසැටියෙන්ම අපි දකිනවා. අපි දැන් සාමාන්‍යයෙන් දකින්නේ දැන් පුජ්‍යලෙක් දැක්කත් එක එක සම්මුති වශයෙන් අරයා මෙයා ආදි වශයෙන් අපි සංස්කාර ගත්තාම අවිඥානික සවිඥානික දේවල් අපි ඒවට නංගොත් දාගෙන අරක මේක නොඑක් නොඑක් විදිහට අපි ඒ විදිහට තමයි සලකුණු කරගෙන තියෙන්නේ. නමුත් විශේෂයෙන් දකිනවා කියලා කියන්නේ සාමාන්‍යයෙන් දැන් මේ සිවුර. දැන් මේක සිවුරක් කියලා අපි දැන් දකිනවා. මේක සාමාන්‍ය දැක්ම සිවුර. එහෙම. ඒක විශේෂයෙන් දකිනවා කියලා කියන්නේ දැන් මේ සිවුර අපි දැන් මේක ඉරලා බලනවා. මේක දැන් මේ සම්මුතියක්නේ සිවුර කියලා කියන්නේ. අපි රෙදි මේක කපලා ගත්තාම ඒකට අර සිවුර කියන නම අන්න අයින් වෙනවා. රෙදි කෑලි ටිකක්. තව ටිකක් කපනවා. ඉතින් රෙදි පාටි ටිකක්. ඊට තව ටිකක් කුඩා කරන නූල් ටිකක්. තව ටිකක් කුඩා කරන පුළුන් ටිකක්. තව කුඩා කරන දූවිලි ටිකක්. තව කුඩා කරන පරමාණු ගොඩක්. ඒක ඕකේ ඇතුලේ තියෙන මොනවද? පට ව්‍යාපෝ තේජෝ වායවන්න විශේෂයෙන් දැකීම. එහෙමයි. ඒතර දැන් අපි සාමාන්‍ය සම්මුතින් දැන් අපි කාණ්ඩිත ස්වාමීන් වහන්සේ වඤ්ඤාතිර ස්වාමීන් වහන්සේ ආරයා මෙයා ඉතින් සම්මුතිය අපි නන්දාගෙන නමුත් මෙතන තියෙන්න බලපුවාම සතර මහා දහස් සතර මහා ධාතුන්ගේ සකස් වෙච්ච දෙයක්. එහෙමයි. නාම රූප ධර්ම නාම රූප ධර්මයන්ගේ සකස් වෙච්ච දෙයක්. ඒතකොට ස්වාමීන් වහන්සේ එහෙමනම් මෙන්න මේ විදිහට හැම දෙයක් දැන් මේ ලෝකේ තියෙන හැම දෙයක්ම ඔතන උත්තරය අන්තිමට තියෙන්නේ. එතකොට අපි යන්නේ හැම විශේෂයෙන් දැකීම දුනාට සත්පුද්ගල සංඥාව පහ වෙලා යනවා. පහ වෙලා යනවා. අනිවාර්යයෙන්ම සත්පුද්ගල සංඥාව පහ වෙලා යනවා. අපි මේ ආත්ම වශයෙන් අල්ලගෙන ඉතින් මම මගේ කියන පුදුම මායනයකින් සක්කාය දිට්ඨියකින් මේ අල්ලගෙන ඉන්න ස්වභාවය සහ මුලින්ම නැති වෙනවා. දැන් සක්කාය දිට්ඨිය නැති කරන්න තියෙන එකම මම කියන හැඟීම නැති කරන්න තියෙන එකම ක්‍රමවේදයෙන් අනිත්‍ය සංඥා භාවයේ තබ්බා අස්මාන සමුග්ගතාය. එහෙම. මම කියන හැඟීම මේ ආත්ම සංඥාව මේ බැඳීම ගලවන්න තියෙන එකම දේ තමයි මේ අනිත්‍ය සංඥා. එහෙම. එතකොට ත්‍රිලක්ෂණය වැඩිම තමයි භාවනාවේ මූලික ඉලක්කය විය යුත්තේ. අපි විපස්සනා භාවනාව ගැන ඉදිරියේදී පුළුල් වශයෙන් සාකච්ඡා කරනවා. විශේෂයෙන්ම දැන් අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ අපේ හාමුදුරුවෝ සිහිපත් කළ සේන් අපේ හිතේ නිරන්තරයෙන් ඇවිස්සීලා එන, ඇවිලිලා එන, හිත නොසන්සුන් කරන ක්ලේශ ධර්ම සමූහයක් තියෙනවා. ඒවට තමයි පංච නීවරණ ධර්ම කියලා කියන්නේ. ඉතින් මේ පංච නීවරණ ධර්ම යම් මට්ටමකට කාලයකට යටපත් කිරීම තමයි සමාධිය තුල සිද්ධ වෙන්නේ වික්ඛම්බන කියන ක්‍රමයට විස්ඛම්භය ඝනත්වය තුනී කරන ස්වභාවය තමයි සමාධියෙන් කරන්න. ඉතින් අද අපි කතාව ඇති කරගන්න බලාපොරොත්තු වෙනවා මේ නීවරණ ධර්ම පිළිබඳව. නීවරණ කියන්නේ සාමාන්‍ය වචන නිවන ආවරණය කරන සිතුවිලි කියන එක. ඒතර මේ නීවරණ ධර්මයන් අතරේ නිවන වලක්වාලන සමාධිය නැති කරන සිත වික්ෂිප්ත කරන එහෙම නැත්නම් සිතේ කෙලෙස් අවුස්සවාලන ප්‍රධාන නීවරණ ධර්මයක් තමයි කාමච්ඡන්ද නීවරණය කියන්නේ. ඉතින් අපි අද දවසේ ඉතිරි කාල සීමාව යොමු කරන්නේ මෙන්න මේ කාමච්ඡන්ද නීවරණ ධර්මයේ පිළිබඳව කතා කරන්න. අපි ආන්දරනේ කාමච්ඡන්ද කියන වචනේ තේරුම මොකද්ද? ඔව්. අපේ ස්වාමීනාංශ <coughs> දැන් ස්වාමීනාංශ මුලින්ම මතක් කරා මේ නීවරණ කියන වචනේ තේරුම. ඇත්තට මේ ගැන අපි වචනයක් කියලාම කාමච්ඡන්දෙ හොඳයි කියලා මම හිතනවා. ඇත්තට මේ ආලෝකයේ කියන තැන අඳුර නැහැ. අඳුර තියෙනවා නම් එතන ආලෝකය නැහැ. අන්ධකාර ආලෝක දෙක උණුන්ට විරුද්ධයි. ඒ වගේ තමයි යම් සිතක නිවරණ තියෙනවා නම් එතන ධානාදිය නැහැ. ධානාදී යම් සිතක තියෙනවා නම් එතන නිවරණ නැහැ. අදින අට අට කතා පාඩය ඥානාදී වශයෙන් ඥානාදී කියන වචනෙන් අදහස් කරේ සමාධියද අපේ සමාධිය සමාධිය ඥානාදී වශයෙන් උප්පජ්ජනක කුසල චිත්තං විවාරෙන්ති නිසේදෙන්ති තථා කස්ස උප්පජ්ජිතුන්න දෙන්තිති නීවරණාන කියන අටුවා පාඨයෙන් කියවෙන්නේ විශේෂයෙන් ධානසිට ඒ වගේම කුසල්සිට සෑම හොඳ දෙයක්ම ආවරණය කරන ධර්ම තමයි අතරම නීවරණ කියලා කියන්නේ. එහෙනම් ඒතර සාධනාහස දැන් ඔය කාමච්ඡන්දය කියලා කිව්වහම ඒ කාම ඡන්ද කියන වචන වචන දෙකත් එක තමයි. පංචසු කාමගුණේසු අදිමත්ත රාග සංකාසු කාමෝ වේව චන්දනත්තේන සම්දෝචාති කාමත්තං. එතකොට සාමාන්‍යයෙන් මේ කාම පස්කම් බැඳීමෙහි තියෙන මේ පස්කම් බැඳීම් වලට තියෙන අධික කැමැත්ත තමයි කාම ඡන්දය කියලා කියන්නේ. කාම කියන්නේ කැමැත්ත, ඡන්ද කියන්නේ කැමැත්ත. කැමැත්ත. කැමැත්ත ඩබල් වෙලා. අපේ අධික කැමැත්ත එනවා. දැන් මෙහෙමයි එතන දැන් කාම කියලා කියන්නේ ඇත්තටම කැමැත්ත තමයි. ඡන්දය කියන්නේ ඒකට බලවත් ඒකට ඒකේ කාමයට තියෙන කැමැත්ත. ඒ පස්කම් ගුණයන්හි ඒ පස්කම් ගුණවල කියන්නේ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ කියන මෙන්න මේවාට තියෙන දැඩි කැමැත්ත තමයි කාම ඡාමස්කන්ධය කියලා කියන්නේ. එහෙනම් එතකොට මේක හරියට මේ සාමාන්‍යයෙන් පුතත්ජන මනසේ මේ මේ කියන්නේ මේ පංච නිවන ධර්මම කෙදා බහැලා තියෙන්නේ. එහෙම. අර පැරණි පොත්වල තියෙන මේ උපමාවක් ඉස්සර කාලයේ මිනිස්සු ඔය වඳුරු වගේ සත්තු අල්ලගන්න ඕන වුණාම මේ වඳුරා ගැවසෙන තැනට ගම් වර්ග ලහට වර්ගයක් තියෙනවා. අර මක්කට සූත්‍රයේ සඳහන් වෙනවා. අන්න හරියට. එතකොට දැන් මේ වඳුරා මේ ලහටුව වෙත ඇවිල්ලා ඉතින් කාතකින් ගහන යාත් ඇලෙනවා අනිත් අතින් ගහන එකකින් ගන්න. ඉතින් කකුලෙන් ගහනවා අනිත් කකුලෙන් ගහනවා. ඉතින් ඔළුවෙමුත් ගහනවා. එතකොට දෙයක් දෙපය මෝ කියන මේ පස්තනේම අර ලහතු ඇලෙනවා. අන්න ඒ වගේ තමයි මේ පුතත්ජන හිත ධර්මයක් පුරුදු කරපු නැති හිත නිරතුරුවම මේ පංචකාම සම්පatti ඇලී ගලී තමයි පවතින්නේ. එහෙම. ඒක තමයි ස්වභාවය. ඒ කියන්නේ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, ස්පර්ශ කියන. එතකොට ශාමදාන්ත මෙන්න මේ කාමයෙන් කියන්නේ මේ කියන්නේ කැමැත්තට, ඒ කියන්නේ මේ පංචකාමයට තියෙන ඉතින් බලවත් කැමැත්ත. මෙතන අපි හොඳටම තේරුම් ගන්න ඕන දෙයක් තමයි අපිට මේක ගලවන්න අමාරු. අපි කැමැත්තෙන් තමයි එල්ලලා තියෙන්නේ. දැන් අකමැත්තෙන් අලවලා තියනවා නම් කොහොම හරි ගලව ගලව ගන්න පුළුවන්. දැන් කැමැත්තෙන් දෙයක් ඇලිලා ඉන්නකොට ඒක ගලවන්න හරි අමාරු. ඒ නිසා ඉස්සෙල්ල කරන්න ඕන අකමැත්ත ඇති කරගන්න. අනිවාර්යයෙන් අකමැත්ත ඇති කරගන්න නම් ඒ අර ත්‍රිලක්ෂණය දකින්න. ඒ ත්‍රිලක් විශේෂයෙන්ම ඒ වාගේ ආදීනව දකින්න ඕන. ආදීනව දකින්න. ආදීනව දැක්කේ නැත්නම් අපිට කවදාවත් එතනින් ගැලවෙන්න පුළුවන් කමක් නැහැ. එහෙම. ඒක ඉතින් එකපාරම ඉතින් කරන දෙයක් නෙවෙයි. ක්‍රමානුකූලව ටික ටික කරන්න ඕන දෙයක්. අපි හන්නේ තව දෙයක්. දැන් රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියලා කිව්වම නිකන් අජීවී වස්තුන් හැටියට සමහර වෙලාවට කෙනෙකුට හිතෙන්න පුළුවන්. එතකොට මේ කාම පංචකාම සම්පත් යනු මේ ජීවයක් නැති දෙයක් හැටියට ගණන්න්න පුළුවන්. එතකොට මේ කාමච්ඡන්දය ඇති වෙන්නේ අජීවී දේවල් වලට විතරද? පුද්ගලයන්ට පුද්ගල ක්‍රියාකාරීත්වයක් ඇති වෙනව නේද අපහන්. ඔව් ඇත්තටම සම්මාංශ ඒකේදී අජීවී සජීවී ભેදයක් නැහැ. එහෙම. එතකොට සජීවී දෙයටත් ඇති වෙනවා අජීවී දෙයටත් ඇති වෙනවා. එහෙනම් අපි ගත්තොත් දැන් අර ඒක සාහිත්‍ය ගහක් ගත්තොත් එහෙම නැත්නම් මොකක් හරි චිත්‍රයක් ගත්තොත් ඒකට ඒක ආජීවී එකක්. ඒ වගේම මිනිස්සෙක් ස්ත්‍රියක් පුරුෂයෙක් පොඩි ළමෙක් ආදි වශයෙන් ගත්තොත් ඒක සජීවී දෙයක්. ඒ වගේම ළමයින්ගේ ක්‍රියාකාරීත්ව වලට සමහර පොඩි ළමයි සෙල්ලම් කරනකොට hina වෙනකොට ඒ ක්‍රියාකාර වලටත් ඇලෙන ගතිය තියෙනවා. ඒක සම්බන්ධව ඇත්තටම මෙතන මම මුලින්ම මතක් කරේ මේ අජීවී සජීවී ප්‍රශ්නයක් මෙතන නෑ ඇත්තටම. එහෙමයි. සාමාන්‍යයෙන් මිනිස්සුගේ ස්වභාවය ඔය සම්බන්ධව මතක් කරපු සෑම දෙයකටම ඇල්ල යන ස්වභාවයනේ. එහෙම. දැන් අපි ගත්තර දැන් අපි දැන් එතනින් ගැලවෙන ආකාරය ගත්තොත් මේක මහා යුද්ධයක් වගේ දෙයක්. එහෙම. අර ඒක සාටක බ්‍රහ්මණය කතාව සාන්දර මතක ඇති. එහෙම. දැන් එතුමා බනහන්න ගියා. මොකද එතුමාගේ බිරිඳටයි එතුමාටයි දෙන්නටම තිබුණේ එකම අර උඩුකය වහගන්න එකම කලුවක්. ඉතින් බන අහගෙන ඉනකොට දැන් මම පටන් ගත්තේ සද්ධා හොඳටම ඇති වුණා. අනේ මට මම හිතන්නේ එතන ඒ එකම සලුව කියන්නේ මේ පිටට අඳින්න තියෙන එක සලුව වෙන. අනිවාර්යයෙන්ම දැන් ඒකයි උඩුකය වහගන්න කියන්නේ ඉස්සර බ්‍රහ්මණයෝ අර යමක් යම් කිසි ඇඳුමක් ඇඳලා සලුවකින් වහගන්නවා. එහෙම. අන්න ඒ සලුව. එහෙම. ඉතින් ඒ සලුව දැන් හිතුණා මෙතුමාට පූජා කරන්න තියෙනවා හොඳයි කියලා ඒත් මතක් වුණා අනේ මගේ බිරිඳටයි මටයි එළියට යන්න තියෙන්නේ මේක විතරයි. කියලා එතුමා ඒක වලකගත්තා. දෙවෙනි වතාවෙත් හිතුණා ඒත් වලකගත්තා. අන්තිම අවස්ථාවේ මෙතුමාට හිතුණා නෑ මම මේක පූජා කරන්න ඕන කියලා. දැන් බලන්න එතන මේ අජීවත්වවා. එහෙමයි. ඉතින් ඊළඟට එතුමා මොකද කරේ? මේක නමලා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රීපතුල් මුල තැන්පත් කරා. පූජා කළා. ඒ පූජා කරලා සතුටට මෙතුමා කිව්වා මම දිනුවෝ මම දිනුවෝ කියලා. ඒ වෙලාව කොසල් රජුරු වෙලෝ මේ මොකද්ද එතුමාත් ඒ වෙලාව හිටියා. මෙයා කොහොමද මොකද්ද මේ දිනුවා කියලා හොල බලනකොට මේ කතාව කොසල් රජුරු දැනගත්තා. ඉතින් ඒ වෙලාවේ බලන්න රජවරු සාමාන්‍යයෙන් අනුන්ගේ ජයග්‍රහණයේදී සලිත වෙනවා. සලිත වෙනවා. ඒක තමන් පෙරදුනා කියලා හිතනවා. ඒකනේ ස්වභාවය. ඉතින් ඒකෙන් මම මෙතන විශ්වාස උත්සාහ කළේ දැන් බලන්න අර අතනදී අර තමන්ගේ සලුවට ඉතින් අර පුදුම බැඳීමක් කාමයක් තිබුණා. කැමැත්තක් තිබුණා. නමුත් එතුමා ඒක ඒක පූජා කරලා ප්‍රකාශ කරපු වචනේ බලන්න මම දිනුවෝ මම දිනුවෝ. එහෙම. ඒ කියන්නේ ඒක මහා යුද්ධයක්. මහා දැවැන්ත යුද්ධයක් කළා තමයි තමයි ඒක අතහැරියේ. එහෙම. ඒ නිසා සම්මතනේ කාමච්ඡන්දය ප්‍රහාණය කරන ගමනේදී ප්‍රාථමික වශයෙන් ওই දන් දීම ආදී දේවල් අත්‍යවශ්‍යයි. එහෙනම් අපි හන්තාවත් වෙනද දැනගන්න දෙයක් කැමතියි. දැන් රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ කියන ඒවනේ පංචකාම සම්පත්තියනේ දැන් සලුව අයිති වෙන්නේ මොන කොටට සලුව අයිති වෙන නිසා එතනදී ඇත්තටම ඒක රූපයකට තමයි අයිති වෙන්නේ එහේ ස්පර්ශ ගණයටත් අයිති වෙන ස්පර්ශ ගණයටත් අයිති වෙනවා විශේෂයෙන් මේ රූප ගණයටත් අයිති වෙනවා ස්පර්ශ ගණයටත් අයිති වෙනවා අයිති වෙන්න මොකද සලුව පෙරවීම තුළ ඇති වෙන ඒක දැන් ඒකෙතම දැත්තර මේක ටික හොඳට හොදලා හින්දා ඒක ගන්ධයක් එන්නත් පුළුවන්. ඒ සුවඳට ආග්‍රහණයට ඇත්තටම මේ සල්ලියෙන් එන්නේ නැත්තේ මොකද රසේ විතරයි මට හිතෙන්නේ. ශබ්දයක් එන්නේත් නැහැ ඉතින්. එහෙම සම්. ඔව්. ඒ අනුහාර පොඩ්ඩක් හොල්ල හෙළුවොත් ශබ්දයක් ගන්නත් පුළුවන්. ඉතින් ඒ ඒ අනුව කල්පනා කරලා බලනකොට දැන් සාමාන්‍ය අපි දැන් ඔය පංචකාමයේ දැන් ඇත්තටම හැම එකකම වගේ පංචකාමයේම තියෙනවා. නමුත් එකක් හැම තැනදීම උස්සන්නයි. මතු වෙලා එනවා. ඉස්මතු වෙලා එනවා. එකක් හෝ දෙකක්. එහෙම. එහෙම නැතුව ඉතින් අපිට අර එක වස්තුවක් වෙලා මේකේ මොකද්ද වැඩි අඩු කියලා අපිට සාමාන්‍යයෙන් හැම එහෙම. ඒකෝට ඒ ඉස්මතු වෙලා එන දේ තුල තමයි කැමැත්ත තියෙන්නේ. එහෙමද? අනිවාර්යෙන් තමයි. දැන් බලන්න අපි දැන් පුජ්‍යලයෝ ගත්තාම අපි සාමාන්‍යයෙන් මිනිස්සු ගත්තාම දැන් මේ මේ කාමයේ වෙනස්කම් තියෙනවානේ. එහෙම. කාමයේ වෙනස්කම් ගත්තාම දැන් කෙනෙක් කැමති රූප දකින්න. එහෙම. කෙනෙක් කැමති ශබ්ද අහන්න. එහෙම. දැන් සමහර අයිනෝ කැතම කැතයට ලස්සන මිහිරි හඬක් තියෙනවා. මිහිරි හඬක් තියෙනවා. ඒතර රූපයට නෙවෙයි අනිත් එක්කෙනා ආකර්ෂණය හඬ. හඬට. ඊළඟට තව සමහරු ඉන්නවා සම්බන්ධක හරියම කැමති මේ සුවඳ ආග්‍රහණය කරන්න. එහෙමයි. තව සමහරු ඉන්නවා දැන් මොනවා නැතත් මට කට රහට කන්න ඕනේ කියලා ඉන්න මිනිස්සු ඉන්නවනේ. කියන්නේ යාට ඕන රස. එහෙමයි. ඊළඟට තව සමහරු හරියම කැමති ස්පර්ශයට. එහෙමයි. එතකොට දැන් අපි හැබැයි මේකදී වරදවා තේරුම් ගන්න ඕන ආ එහෙනම් මට තියෙන එකයි කියලා හිතන්න හොඳ නැහැ. එහෙම. දැන් අපි හිතමු රූපේටම කැමති මනුස්සයා ආ එහෙනම් මං මම අනිත් ඒවා මට නැහැ. මට තියෙන මේ රූපේ ප්‍රශ්නේ විතරයි කියලා හිතන්න බෑ. මොකද ඒ පංචකාමයේම තියෙන ඕන කෙනෙකුට. හැබැයි ඕනම බුද්ධලේකුගේ එකක් උස්සන්නයි. අන්න ඒක තමයි භාගතුන් වහන්සේ වදාරන්නේ මේ කාමයන්ගේ වෙනස්කම් කියලා. එහෙම. කෙනෙක් කැමති රූප දකින්න, කෙනෙක් කැමති ශබ්දහන්, ඕක තමයි අපේ අතන තවත් දෙයක් තමයි භාවනා කරනකොට තියෙනවනේ චරිත රාග චරිත, ද්වේෂ චරිත, මෝහ චරිත. දැන් සාමාන්‍යයෙන් හිතනවා රාග චරිත ගුවාම එයාට රාගය විතරමයි තියෙන්නේ කියලා. අපේ හඳු කියපු විදිහට දැන් බලනකොට රාගය උත්සන්න. අනිත් අනිත් ක්ලේශ ධර්මත් එයාගේ හිතේ තියෙන්න පුළුවන්. තියෙන්න පුළුවන්. අතරම අපි රාග චරිතකෙන් රාග කියන නමින්ම රාග චරිතය කොන් කරන්න හොඳ නෑ. ඇත්තටම එහෙම. දැන් මේ චරිත හය ගත්තාම අපේ හඳුන්නේ රාග චරිතය හොඳයි. සමහර ශ්‍රද්ධාව දෙන්නත් පුළුවන්. ඔව් මොකද යාගේ වැඩ වැඩ ධාතු මුදුලක් නැද්දත් බොහොම පිළිවෙලයි. තමන්ගේ කුටිය ඊළඟට තමන්ගේ ගෙදර දොර බොහොම පිළිවෙලට තියාගන්න. ඉතින් අර ඒකෙදි කියන්නේ මේ රාග චරිතයගේ සමන් ලක්ෂණ. එහෙම. එතකොට මේ රාග චරිතය කියලා අපිට කොම් කරන්න පුළුවන් කමක් නැහැ ඉතින් අතරම. එහෙමයි. එතකොට එතන කියන්නේ අර වැඩියෙන් ක්‍රියාත්මක වෙන චෛතසිකයෙන් තමයි යාව හඳුන්වන්නේ. හඳුන්වන්නේ. එහෙනම් ඉතින් මේ මොකද එකක් උස්සන්න වෙනවා. ඉතින් සමහර අවස්ථාවලදී මේ ඒ චෛසික නැතයි කැමැති දේ වෙනස් වෙලා තව දෙයකට කැමැත්තක් ඇති වෙන්නත් පුළුවන්. ඒක මේ හරීම සංකීර්ණ දෙයක් තමයි පංචකාමය කියන එක. මොකද වෙලාවකට එක දෙයකට කැමැති, තව වෙලාවකට තව දෙයකට කැමැති. ඒක තමයි මේකේ තියෙන මේ මහා සංකීර්ණ ස්වභාවය. එහෙමයි. අපි හඳුනන එතකොට මේ කාමය කියලා කියන්නේ මේ ලෝකේ තියෙන ලස්සන දේවල්ද එහෙම නැත්නම් මේ ලස්සන දේවල් ආකර්ෂණීය දේවල් මුල් කරගෙන හිතේ ඇති වෙන සිතිවිල්ලක්ද? සම්මත බොහොම වටිනා ප්‍රශ්නයක්. මොකද ඇත්තටම මේ ලෝකේ ලස්සන දේවල් වලට කාමය කියලා කියන්නේ නැහැ. එහෙම. මොකද ලස්සන දේවල් වලට කාමය කිව්වොත් ඒක ලොකු ප්‍රශ්නයක් වෙනවා. මොකද දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කළේ සංකප්ප රාගෝ පුරිසස්ස කාමෝ. නතේ කාමා යානි චිත්‍රානි ලෝකේ. යානි චිත්‍රානි ලෝකේ. එතකොට දැන් මේ ලෝකේ ලස්සන දේවල් තිබ්බට ඒ තුළ ඇත්තටම මේ කාමේ නැහැ. එහෙම. ඒ දෙස බලලා එක්කෝ ශබ්දේ අහලා ආග්‍රහණය කරලා රස විඳලා පහස ලබලා ඇති කරගන්න සිතුවිල්ලේ තමයි කාමයේ තියෙන්නේ. ඇත්තටම මේක ගත්තාම මේ කාමයේ කියලා කියන්නේ ස්වාමීන් වහන්සේ ඒ කාන්තයෙන්ම සිතුවිල්ලක් විතරයි. එහෙම. ඉතින් සංකල්පයක්. එහෙම. දැන් බලන්න බුදුරජාණන් වහන්සේ අපට මේක හොඳටම තේරුම් ගන්න තථාගතයන් වහන්සේ වදාारण මහණෙනි මේ කාමය කියලා කියන්නේ සිහිනක් වගේ එකක්. අපි සිහින දැකලා තියෙනවා එහෙම. සිහිනෙන් අපිට නටන්න පුළුවන්, ගයන්න පුළුවන්, වයන්න පුළුවන්. ඕන වෙන්න පුළුවන්. ඈ? රන් වෙන්න පුළුවන්. රද වෙන්නත් පුළුවන්. එහෙම. සිහිනෙන් රද වෙලා ඉන්නත් පුළුවන් කවුරුහරි. හැබැයි සාමාන්‍යයෙන් මේ ඇහැරිලා බලනකොට අර හිතපු විදිහම තමයි. ඉතින් බලන්න බුදුරජාණන් වහන්සේ අපිට මේක කොච්චර ලස්සනට කියලා දීලා තියෙනවද? මහානෙන්නේ මේ කාමය කියලා කියන්නේ සිහිනයක්. ඒතර මේක දැන් මිශ්‍රවණය කරන අපේ පින්වත් හැම දෙනාමත් එක එක ආශාවන් ලැබපු අයනේ. එහෙම. නමුත් දැන් හොඳට හිතලා බලන්න මේ ලැබපු සියලු ආශාවන් දැන් සිහිනයක් වගේ. එහෙම. ඒතර බුදුරජාණන් දේශනා කරන මහානෙන්නේ මේ කාමය කියලා කියන්නේ ඇත්තටම සිහිනයක් වගේ එකක්. ඊළඟට උන්වහන්සේ කියන අතීතයේදී අපි විඳින ලද යම්කිසි කාමයක් වේ නම් ඒ සියල්ල සිහිනයක් වගේ. සිහිනයක් ද ඊයේ ලබ අතීතයේ සිහිනයක් පමණයි කියලා කියන්නේ. <laughs> අනේවා. ඒකට සාමාන්‍යයෙන් දැන් මේ දැන් ඊයේ ලැබපු ආශාව අද සිහිනයක් බවට පත් වෙලානේ. එහෙමයි. ඒ විදිහටම දැන් ඊළඟට තමයි තථාගතයන් වහන්සේ දන්න මේක නිකන් මස් කට්ටක් වගේ. දැන් මේ වගේ උන්වහන්සේගේ උපමාවලින් ඇත්තට අපිට මේක හුද්දටම ඔලුවට වදිනවා. තථාගතයන් වහන්සේ වදාන මහණෙනි මේ කාමයේ කියලා කියන්නේ මස් කට්ටක් වගේ දැන් බලන්න. ඇයි මස් කට්ටක් වගේ කියන්නේ? දැන් බල්ලෙකුට මේ වේලිච්ච මස් කට්ටක් හම්බුනහම බල්ලවක හපනවා. මස් ලේ නැති. ලේ නැති මොකද දැන් ඒක නිකම්ම ප්ලාස්ටික් කැල්ලක් වගේ නැත සංඥා. එහෙමයි. එතකොට බල්ලා මේක හපනවා, ලෙව කනවා, මේකත් එක්ක සුරතල් වෙනවා, මේක එහාට මෙහාට ඇරයි යනවා. හැබැයි බල්ලට ලැබෙන දෙයක් නැහැ. නමුත් බල්ලා මේක අතහරින්නේ නැහැ. බලන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ වෙහෙසටපත් වීමක් වෙනවා. වෙහෙසටපත් වීමක් වෙනවා. එහෙනම් ඒකට ඒ වගේ තමයි අපිත් ඇත්තටම සාමාන්‍යයෙන් ගත්තාම මේකෙන් ලැබෙන දේකුත් නැහැ. හැබැයි අතහරින්නුත් නැහැ. කැමතිත් නැහැ. අතහරින්නුත් නැහැ. අපි දැන් උදාහරණයක් හැටියට ගත්තු ස්වාමීන් අපි හිතමු මෙහෙම. දැන් කෙනෙක් ඉන්න හොඳම ධනවත් කෙනෙක්. එයාට වතු පිටි තියෙනවා, ගෙවල් දොරවල් තියෙනවා. දැන් හොඳටම අසාධ්‍ය මට්ටමට ඇවිල්ලා එයා දැන් ඇඳේම ඉන්න කාලයක්. එයා දන්නව කවදාවත් එයාට බිම බැහැලා වෙන තව වගේ ඇවිදගෙන කරගෙන වැඩ කරගෙන ඉන්න බෑ. හිත හොඳට වැඩ කරනවා. නමුත් එයා කල්පනා කරනවාද දැන් මට මහා විශාල ධනයක් තියෙනවා. මට මේ වගේ මේ වගේ දේවල් තියෙනවා. අනේ දැන් මට මේ වගේ ප්‍රයෝජනයක් නැහැ. මම මේවා අතහරිනවා කියලා කවුරුත් අතහරින අය නැහැ. එහෙම. අර බලන්න තථාගතයන් වහන්සේ දේශනා ලැබෙන දේකුත් නැහැ. අතහරින්නෙත් නැහැ. එහෙම. ඒක තමයි මේ කාමයේ ස්වභාවය. එහෙම. මේක ඉතින් අතර මහා සිතුවිල්ලක් වුණාට ස්වාමීන් වහන්සේ හරිම බරපතල චෛසිකයක් නේ ලෝභය. දැන් අපි හඳුරන්නේ මේ කාමයේ කාම වස්තුන්ට තියෙන දැඩි වූ ආශාව රාගය කාමච්ඡන්දය කියනවා. එතකොට ඒක සංකල්පයක්. හිතේ ඇති වෙන සිතිවිල්ලක්. ඒ සිතිවිල්ල හිතේ ඇති වෙච්ච වෙලාවෙ ඉඳලා හිත නොසන්සුන් වෙනවා. හිත අර කැමැත්ත ඇති වෙච්ච අරමුණු සොයා ඒ ඒ අරමුණු පස්සේ දුවනවා. එතකොට හිත නොසන්සුන් වීම තුළ හිතේ සමාධිය ගිලිහිලා යනවා. එතකොට සමාධිය ඇති කර ගැනීම සඳහා මේ කාමච්ඡන්දය කියන නීවරණ ධර්මය පාලනය කර ගැනීම අත්‍යවශ්‍ය වෙනවා. අපි හඳුරන්නේ කාමච්ඡන්දය ඇතිවීමට ප්‍රධාන හේතු දෙකක්. ධර්මයේ සඳහන් කරන මේ සුභ නිමිත්ත සහ අයෝනිසෝ මනසිකාරය. ඒ පිළිබඳව අපි හඳුර විග්‍රහය. ඔය ඇත්තටම ධර්මයේ සඳහන් වන්නේ සුබ නිමිත්තම් වික්‍රේ ආයනසෝ මනසකාරෝ. එහෙම. ඇත්තටම ස්වාමීනාත් ඕනම දෙයක් සුබ වශයෙන් සැලකීම තමයි ඒක මේක ලස්සනයි, මේක හොඳයි, මේක රසයි, මේක මේ විදිහට ඕනම දෙයක් විවර කියන පංචකාම සංකාම සම්පත්. එහෙම. එතකොට ස්වාමීනාත් මේවා සුබ වශයෙන් සලකනකොට ඒ සැලකීමත් එක්කම ඔය විදිහට අනුස්මරණය මෙනෙහි කරලා ප්‍රත්‍යක්ෂා කරලා අපි වචනයක් එළියට දැම්මොත් කවදාකවත් ස්වාමීන් වහන්සේ බොරුවක් කියෙන්නේ නැහැ. බොරුවක් වෙන්නේ අප සමහර කියන්නේ අනේ හාඳුරන්නේ මේ පන්සිල්ම රකින්න පුළුවන් මේ බොරුව තමයි අමාරු. ඒ කියන්නේ මේ මේ සමාජය හුරු වෙලා හුරු වෙලා අමාරු මේ හුරු වෙලා අමාරු අනිත් එක කියන්නේත් ඒක මේ සමාජය තනි කරම බොරුවෙන් ජීවත් වෙන්නේ ඒ වගේ සමාජයකට අපිට මේ ව්‍යාපාර කරගන්න අපේ බිස්නස් කරගන්න මේ මේවට ළමයි ඉස්කෝලේ දාන්න ළමයි ඉස්කෝලේ දාන්න මේ වගේ පොඩි බොරුවක් කියන්න සිද්ධ වෙනවා ඒකෙන් කාටවත් කරදරක් වෙන්නේ නැහැ එහෙමනේ ගොඩක් අය කියන්නේ නමුත් සාමාන්‍යයෙන් දැන් මේ මානසිකාරයේ තියෙන හොඳටම පුළුවන් ඇත්තටම අර මේ ඒකට අර ස්ථානෝචිත ප්‍රඥාව. සම්‍යක් ප්‍රයෝග. සම්‍යක් ප්‍රයෝග. සම්‍යක් ප්‍රයෝග ඉදිරිපත් කළා බේරෙන්න පුළුවන් මෙන්න මේ සිහිය නුවණ තියෙනවා නම්. එහෙම. ඒ නිසා මේ යෝනිසෝ මනසිකාරය කියන එක ස්වාමීන් වහන්සේ දැන් බලන්න අර විදිහට දැන් රූපයක් දැක්කහම උනත් සද්දයක් ඇහුවාම උනත් ඕකේ අනවශ්‍ය විදිහට හිතන්න ගිහිල්ලා ඉතින් මේක ලස්සනයි මේක මෙහෙමයි මේක මට ලබා ගත්තා නම් හොඳයි මේක මෙහෙම තියෙනවා මේක හැමදාම පවතිනවා ඉතින් ඔය විදිහට දැන් අත්‍තරම දැන් ඒ කියන්නේ ආස්වාදයෙන් රූපය දිහා බලනවා. ආස්වාදයෙන් රූපය දිහා බලනවා. දැන් අපිට වැඩි ඕනේ නැහැ. මේ කාමය කියන එක ඔළුවේ තිබ්බනම් බේරෙන්න පුළුවන් සම්මාත්. අපිටම අනවශ්‍ය ආසාවක් ඇති වෙනවා. නොගැලපෙන ආසාවක් ඇති වෙනවා. නොගැලපෙන කැමැත්තක් ඇති වෙනවා. මේ ඇති වෙන වෙලාවට අපේ ඔළුවේ යාන්තමට තිබුණොත් අනේ මේ සිතුවිල්ලක් නේ කියලා බේරෙන්න බැරිද? එහෙම. පුළුවන්. සිත් ඇත්තරම බලපුවාම මේ අවුරුදු ගණන් සමහරට අවුරුදු මාස ගණන් මේකත් එක්ක තෙරපි තෙරපි තෙරපි තෙරපි එක දෙයක් ලබා ගන්න මේ නොගැලපෙන දෙයක් ඒ වගේම අකප දෙයක් ලබා ගන්න සමහරට පුදුම විදිහට තෙරපෙනවා එහෙම නමුත් ඒ වෙලාවට ඔළුවට ආව නම් අනේ මේ සිතුවිල්ලක්නේ අපේ බුදුරජාණන් වහන්සේ වදාළේ මේ කැමැත්ත දැන් මට මේ ඇතිලා තියෙන්නේ සිතුවිල්ල. අනේ මේ සිතුවිල්ල අයින් කරගත්තා නම් මං ඒ සිතුවිල්ල ආදීනවය දකින්න. ඒ ඒ සිතුවිල්ල ආදීනව දකින්න. නැහැද? ඒ ආදීනව දකින්නට මේක අවබෝධයක් තියෙනවා දැන්. අපේ අහන්න දැන් මේ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන මේ අරමුණු සම්බන්ධයෙන් කතා කළා මේ ඒවයි ආස්වාදය තියෙනවනේ අපේ ආන්දරනේ. අපි කැමති වුණත් අකමැති වුණත් ඒ ආස්වාදය ආස්වාදයක් විදිහට දැකීම වරදක් නෑනේ. ඒකේ ඇලෙන් ආස්වාදයෙන් ඇලෙන්න නේද හොඳ නැහැ. ඇත්තටම සංඝාස මේ ආස්වාදය ආස්වාදයකට දකින්නම ඕන. එහෙමයි. දකින්න නැතුව අපිට මේකෙන් ගැලවෙන්න බෑ. ගැලවෙන්න බෑ. ඒ කියන්නේ ආස්වාදයෙන් තථාගතයන් වහන්සේ දැන් පැහැදිලිවම ඔය ආස්වාද ආදීනව නිස්සරණ කියන ඔය තැන විස්තර කරනකොට අපිට ඉස්සෙල්ලම කියලා දෙන්නේ මහණෙනි මෙන්න රූප මේ වගේ තියෙන ආස්වාදේ. එහෙම. මොකද්ද මේ ආස්වාදේ මේ ඇහෙන් දෙකිය යුතු ප්‍රිය ඇතිවෙන මනාප ප්‍රිය ප්‍රිය උපදවන කෙලෙස් හඳගන්න මෙන්න මේක තමයි මේ ආස්වාදය එහෙම ඊළඟට තමයි උන්වහන්සේ මේ ආදීනෝ පැහැදිලි කරන්නේ එතකොට අපිට තේරෙනවා අර ආස්වාදයේ පරාසය දැක්කහම පොඩි දෙයක් මේ ආස්වාදය ආදීනවයේ වටිනකොට ආස්වාදය කියන පුංචි පුංචි දෙයක් එතකොට ආදීනව සම්පූර්ණම නිකම්ම ඒ මගහැරෙනවා මේ ආදීනව ටික කියවගෙන යනකොට ආස්වාදය අමතක වෙලා එහෙමයි ඒ නිසා මේ ආස්වාදය අපි ඇත්තටම සමහර දකින්න ඕනේ. එහේ ආස්වාදය දකින එක්කෙනා ඊට පස්සේ ආදීනවේ දිහා බලනවා. ආදීනවය බලනකොට ආස්වාදය ඊටාම සුළු දෙයක් කියලා වැටහෙනවා. ඒතොර ආස්වාදයෙන් වැළඳ ගන්නා ගතිය අඩු කරගන්න පෙළඹෙනවා. ඒතොර ඒක තමයි මේ අරමුණු සම්බන්ධී යෝනිසෝ මනසික කාර්ය පුරුදු කරනවා. පුරුදු කරනවා කියන්නේ. ඒතොර ඒ විදිහට දකින්න බැරිකම තමයි අයෝනිසෝ මනසිකාරය කියලා කියන්නේ. දැන් භාගතුන් වහන්සේ සාරණහන්සේ බලන්නේ උන්වහන්සේ වදාරනවනේ දැන් එක්තරග්ග පාළිය තියෙන්නේ මම මගේ බුදුන් වහන්සේ දකින භයානකම දේ තමයි ආයෝනිසෝ මනසකාරය. එහෙම. කියන්නේ නොමගින් මෙනෙහි කිරීම. අනුවණින් මෙනෙහි කිරීම. අතරම දැන් ඒ තුලින් ස්වාමීනාද බලන්න කොච්චරනම් කෙලෙස් කඳු ගැහෙනවද කියලා. එහෙම. දැන් මේ අනුවණින් මෙනෙහි කිරීම තුරනේ. ඒ කියන්නේ අපේ දෛනික ජීවිතයේ රූප බලන, ශබ්ද අහන, ගඳ සුවඳ ගන්න මේ හැම අවස්ථාවකදීම අනුවණින් මෙනෙහි කරන්න ගියොත් කෙලෙස් ගංගාවල් ගලාගෙන යනවා. පැහැදිලිවම. දැන් තථාගතයන් වහන්සේ වුණත් ඉතින් මේ දැන් මේක අපි කෙනෙක් හිතන්න පුළුවන් ආ එහෙමනම් දැන් මේ ඇහැ වහගත්තාම කන වහගත්තාම එහෙම දෙයක් නෙවෙයි දැන් බුදුරජාණන් වහන්සේත් ඉතින් රූප දැක්කනේ. එහෙම. තථාගතයන් සම්බ ඇහුවා, රස විඳා, ආග්‍රහණය කළා නේද? එහෙම. ඒ හැබැයි උන්වහන්සේට නැත්තේ මොකද්ද මෙන්න මේ කාමච්ඡන්දේ නැහැ, චන්දරාගේ නැහැ. එහේ. චන්දරාගේ නැති නිසා උන්වහන්සේ සැනසෙන්නේ. එයාට හිතියා. එහේ ඒ චන්ද්‍රාගයේ නැති කෙනා කොහොමද ඒ අරමුණ හමුවේ කටයුතු කරන්න යන්නේ? දැන් සාමාන්‍ය චන්ද්‍රාගයේ තියෙන කෙනා ඒකේ දැඩිව ඇලී යනවනේ. එතකොට කොහොමද මේ චන්ද්‍රාගයේ නැති කෙනා සාමාන්‍ය අරමුණක් දකින්නේ අර විපස්සනාවෙන්ද? ඔව් ඇත්තටම සාමාන්‍යයෙන් දැන් ඒ අවබෝධයට ආවට පස්සේ ආ ඉතින් ඊට ඊට එහා යාක මම කියලා ග්‍රහණය කරගන්න යාට ඇති දෙයක් නැහැ. එයා දන්නවා මේකේ මොනවද තියෙන්නේ කියලා. එයා පැහැදිලිවම ඒ අවබෝධයට ගිහිල්ලා ඉවරයි. අපි හන්න මෙහෙම කිව්වොත් දැන් සුබ නිමිත්ත සහ යෝනිසෝ මනසිකාරය තුල කාම ඡන්දය චන්ද්‍රාගය වැඩි වෙනවා. එතකොට ඒවා නැති කරගත්ත කෙනෙක් සහ නැති කරගන්න වෑයම් කරන කෙනෙක් අසුබ නිමිත්ත සහ යෝනිසෝ මනසිකාරය විදිහට ඒ අරමුණු දිහා බලන එකද? ඔව් පැහැදිලිවම සානත් අපිට මේකෙන් අයින් වෙන්න තියෙන ක්‍රමවේදය තමයි ඒ තියෙන අරමුණු ඒ කියන්නේ ඔය සංස්කාර ධර්ම සියල්ලම විශේෂයෙන්ම ඔය අරමුණු අසුභ වශයෙන් දෙකීම තමයි කාමච්ඡන්දේ දැන් අපි කියන්නේ. නත්තේතා විසම්මිත්තං යථාකාය ගත සතිය. අර ආනන්ද ස්වාමීන් වහන්සේ පෙරගත පාළි සඳහන් වෙන එහෙම. මේ කාම ප්‍රහාණයට තියෙන හොඳම බෙහෙත කියනවා මේ කායගත සතිය අසුභය. අසුභය. එතකොට දැන් එහෙමනම් අර අපි අර අරමුණු අසුභ වශයෙන් දැකීම තමයි උපම් කාමච්ඡන්දයත් ඒ වගේම ඒ වගේම ප්‍රතිලා අපේ සිත් තුළ තියෙන මේ මහා ගැට ගැහිලා තියෙන කාමච්ඡන්දය මැඩපවත්තන්න තියෙන හොඳම බෙහෙත තමයි සමග අසුබය. එහෙම. අසුබ නිමිත්ත තමයි පැහැදිලි වෙන්නේ. එතකොට අසුබ නිමිත්ත කියන්නේ මොකද? දැන් රූපය, ශබ්දය, ගන්ධය, රසය, ස්පර්ශය කියන අරමුණු සම්බන්ධයෙන් කොහොමද සරලව අපි අසුබේ දකින්න දැන් එහෙමයි. දැන් අපි ඒක අසුබේ වඩන්නේ සු භාවනාවේදී සාමාන්‍ය ගොඩක් වෙලාවට රූපය සම්බන්ධයෙන් අසුබේ අපිට නිකන් පුරුදුයි වගේ. අනිත් ඒව ගැන පොඩ්ඩක් ඇත්තටම රූපයේ පිළිබඳව අපි විශේෂයෙන් අසුබ භාවනාව කර්මස්ථානයේ ගත්තාම ස්වාමීන් වහන්සේ අපි කරන්නේ ඇත්ත වශයෙන්ම මේ පංච උපාදානස්කන්ධය නැත්නම් අපේ මේ ශරීර කූඩු අරගෙන අසුබ භාවනාවේ දැන් විශේෂයෙන්ම තියෙන මේ පැහැදිලිව මේ රූපයට තමයි. එහෙමයි. ඒ කියන්නේ අර දස විද අසුභය කියලා කියන්නේ අර උද්දුමාතක විනීත අන්න හරි. ඒ ඒ ටික තමයි සාන්නක. එතකොට ඒකත් එක්කම අපි මේක අර කොටස් 32 පිළිකුල් භාවනාව. පිළිකුල් භාවනාව. එහෙමයි. ඒතර දැන් අපි මේ ටෙස්ට් ටික ගත්තාම මේ ටෙස්ට් ටිකේ යථාර්ථය අපි පැහැදිලිවම ඉතින් මේකේ ස්වභාවය හොඳට දකිනවා. එහෙයි. ඊළඟට මේ ලොම් ටිකද අපි මේවා මගේ මගේ කියලා ඉතින් මේව බොහොම ලස්සනට අල්ලගෙන දැන් අපි ඔළුවේ තියෙනකන් අපිට මේක සුබයිනේ. එහෙමයි. දැන් මේක එළියට ගියම් බැරි වෙලාවත් දැන් අපේ දාන ටිකකට හරි කෙනෙකුගේ බත් කතකට හරි කෙස්ගත් දෙක තුනක් තිබ්බොත් එහෙම හරි පිළිකුලක් ඇති වෙනවා. ඒ කියන්නේ කෙනෙකුගේ කේශ කලාපයේ සුබ නිමිත්තක් නම් ඒ තුල කාමච්ඡන්දය ඇති වෙනවා නම් ඒ කේශ කලාපයේ අසුබ නිමිත්තක් විදිහට මෙනෙහි කරන්න. මෙනෙහි කරන්න ඕනේ. ඒකට ඒකේ අසුබේ හිතන්න ඕනේ. ඔව්. දැන් අතරම අපිට ප්‍රාථමික වශයෙන් තමයි මෙහෙම කරන්නත් පුළුවන්. අපිට පින්තූර ටිකක් අරගෙන. එහෙම. ටෙස්ට් ටිකක් අර ඕන පින්තූරයක් අරගෙන ඊළඟ ලෝමිය දත් සම්මස් නහර එකත් මේක ඇතුළේ අනිත් පැත්ත දැම්මට පස්සේ මේ ශරීරයේ වකුගඩු බඩවැල් මේවා සම්හන්ත අපි මේවා දිහා බොහොම ටිකක් ඇත්තරම ඉස්සෙල්ලම ප්‍රාථමිකව බලාගෙන ඉන්න ඕන මේවා දිහා. එහෙම. අපි දැන් සාමාන්‍ය විසුණාක තමක් කැඩෙන්නත් අපි ගිහේක කැඩෙන්නත් ඔය මිනි කපන තැනට ගිහිල්ලා තැනකට ගිහිල්ලා ඉතින් මේක බලපුවාම අපිට තේරෙනවා මේකේ නිකන් ලක්ෂණ එක හැමකින් වහලා තියෙන මහ කුණු ගොඩක් තමයි මේක ඇතුලේ තියෙන්නේ. ඉතින් මේවා වෙන වෙනම වෙන වෙනම දකිනකොට අර මේකට තිබිච්ච අර මහා පුදුම කැමැත්ත ටික ටික තුනී වෙනවා. එහෙම ඒක දැන් පැහැදිලි අපි හඳ දැන් රූපේ සම්බන්ධයෙන් අසුභයේ විදිහට අපිට හිතන්න පුළුවන්. පුළුවන්. ශබ්දය, ගන්ධය, රසය කියන මේ බාහිර සමාජයේ අපි නිතර අත්විඳින අරමුණු තියෙනවනේ අපි හන්නේ. ඔව්. දැන් සමහර වෙලාවට මිහිරි ශබ්දයකින් ශබ්දයක් අපි සුබ නිමිත්තක් විදිහට අරගන්න. ඒ ශබ්දය අපි ඇලෙනවා. ඇලිලා ඒ ශබ්දය හිමි කෙනා හා එහෙම බැඳෙනවා. ඔව්. කොහොමද ශබ්දය අපි අසුබ නිමිත්තක් විදිහට ගන්නෙ? ශබ්දය අසුබ නිමිත්තක් හැටියට ගන්න දැන් සාමාන්‍ය මේ අසුබ භාවනාවේ නම් සාන ශබ්දය අසුබ නිමිත්තක් ගන්න විදිහට හැටියට ගන්න විදිහක් උගන්වලා නැහැ. එහෙම. දැන් කාමච්ඡන්දය ඇති වෙන්නේ රූපේ සම්බන්ධයෙන් පමණක් නෙවෙයි අපහන්නේ. එතකොට අර පංචකාම සම්පත් සම්බන්ධයෙන් නැති වෙනෝනේ. රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන දැන් එතකොට ඒ ඇති වෙන කාමච්ඡන්දේ නැති කර ගැනීම සඳහානේ අපි දැන් මේ අසුබ නිමිත්ත සහ යෝනිසෝ මනසකාරය වඩන්නේ. ඔව්. එතකොට ස්වාමීනාද මෙහෙමයි දැන් අත විශේෂයෙන් ඡබ්දයේ පිළිබඳ වුණත් ඒකත් අර මම ආයෙනෙන් ඒ පැත්තෙන් ගත්තාම එහෙමයි. මම හරිම ලස්සනයි කියලා දැන් අරක ඉතින් පුදුම විදිහට ඒක ගන්නවා. එහෙම. මේ හඬ පුදුම ලස්සනයි. මගේ ජීවිතේට මෙහෙම හඬක් අහලා නැහැ. ඒක තමයි ඒ සුබ වශයෙන් ගැනීම. මාට ඊට වැඩිය හොඳ හඬක් ඇහෙනකොට අරක අසුබ හදක් වෙන්නත් වෙන්නත් පුළුවන්. අර අර නන්ද ස්වාමීන් වහන්සේට උනා වගේ. එහෙම. එතකොට මේ දැන් මෙතන සානත එතන දිසානත අහපු ප්‍රශ්න දැන් තමයි මට පැහැදිලිුනේ දැන්. ශබ්දය දැන් අර සුබ වශයෙන් ඒකටම ආත්ම වශයෙන් අල්ලගෙන ඉන්නකොට එතන කාමච්ඡන්දය ඇති වෙනවා. ඇති වෙනවා. ඒ ඇත්තට එතන ශබ්දයේදීත් අපි හිතන්න ඕනේ. ඉතින් ඒකේ තියෙන දැන් අපි අනිත්‍යතාවය හිතන්න ඕනේ. තවත් එහෙම හිතුවොත් තමයි එක ශබ්දයකදී ඒ කැමැත්තක් ඇති වුණා. හැබැයි තව શબ્දයක් ඇහෙනකොටම අර මුල් શબ્දය අහෝසි වෙලා කියලා. අහෝසි වෙලා මේක ඇත්තටම తాවකාලික දෙයක්. එහෙමයි. නමුත් සමහරවිට දැන් එතනදී අපි ඇත්තටම හිතන්න ඕන මේ શબ્දය කියන එක සදා ඒ කියන්නේ හැමදාම මේ පවතින දෙයක් නෙවෙයි සංසේක. මොහොතෙන් මොහොතින් වෙනස් වෙන දෙයක්. එහෙමයි. ඉතින් අපි එතනදිත් අතරම් පැහැදිලි එක මම කියන ග්‍රහණයෙන් ගන්න නැතුව අනේ මේක මගේ ආත්මය මේක පුදුම શબ્දයක් මේක මේ විදිහට ගන්න නැතුව අපිට පුළුවන් නම් ක්‍රමානුකූලව අනිත් මේ ශබ්දේ තියෙන්නේ පංච පාදානස්කන්ධයක් ඇසුරු කරගෙන. ඉතින් මේ ශබ්දයක් අනිත්‍ය වෙලා යනවා. අන්න ඒක හොඳ පොයින්ට් එකක් අපි හන්නේ දැන් ශබ්දය කියලා කියන අපි හිතමු පුද්ගලිකුගේ ශබ්දයක් කියලා. ශබ්දේ නිකුත් වෙන්නේ මේ රූපස්කන්ධයේ තියෙන මූලික මේ කටේ. එන් කටේ තියෙන දත් තියෙනවා, තොල් තියෙනවා, දිව තියෙනවා. ඉතින් ওই දත් ටික හැලිලා ගියාම ওই ශබ්දේ සමහර වෙලාවට නැති වෙලා යනවා. නැති වෙලා යනවා. ඒකතරම අපිට මූලික වශයෙන් හිතන්න මේ ශරීර කෝඩුව අනිත්‍ය නම් ඒක ඇතුළේ තියෙන දේවල් ගැන අය කතා කරන්න දෙයක් නැහැ. එහෙම. ඒ શબ્දයක් ඒකාන්තයෙන්ම අනිත්‍යලා යනවා කියලා අපිට ඒක අනිත්‍ය දකින්න පුළුවන්. එහෙම. ගඳ සුවඳේ වුණත් ඒක ඒ විදිහටම දකින්න පුළුවන් ස්වාමීන් වහන්සේ. එහෙම. ඊළඟට රසය වුණත් බලන්න රසයේ කොච්චර අපිට අනිත්‍යතාවය දකින්න අවස්ථාවක් තියෙනවද දැන්. රසය ගත්තාම ස්වාමීන් වහන්සේ මේ මොහොතට විතරනේ මොකද දැන් දිවේ ගෑවෙන මොහොත විතරයි. එහෙම. එතනින් එහාට මොන්න තරම් වටිනා ආහාරයක් ගත්තත් බඩ දන්නේම නැහැ. අපි හිතුවට එක රසයක් කියලා විවිධ රසයන් එන්නේ විවිධ රසනේ එන්නේ පැහැදිලිවම එහෙමයි එතකොට ඉතින් ඇත්තටම දැන් ඒ ඒ රසය දැනෙන්නෙත් මේ දිවේ අර මැද හරියට නසවන්න ඔය ඩිංග දැනුණාට පස්සේ උගුරෙන් පහළට දැම්මට පස්සේ රසයක් ගැන අපි දන්නේ නැහැ එතකොට ඒ தත්ත්වය අපි හොඳට දකිනවා නම් ඒකාන්තයෙන් අපිට මේකට තියෙන මේ මායනේ මේ තියෙන කැමැත්ත නැති කරගන්න අපට අවස්ථාව ලැබෙනවා. එහේ එතකොට ඒවා ආදීනව වශයෙන් දකිනකොට ඒවා අසුබය දකිනකොට ඒවා යෝනිසෝ මනසිකාරයෙන් පුරුදු කරනකොට ඒවා මොහොතින් මොහොත වෙනස් වෙනා යනවා ඒවා මගේ පාලනයෙන් තොරයි කියලා යම් මට යම් මට්ටමක වැටීමක් වෙනකොට ඒවා හඹා යන ගතිය අඩු වෙනවා. ඒ හඹා යන ගතිය අඩු වීම තුළ හිතේ යම් මට්ටමක සමාධියක් එකඟතාවයක් ඇති වෙනවා. මහා සැනසෙල්ලක් ඇති වෙනවා. සම්පූර්ණ ඇත්තටම අපි දැන් ආසා කරන වස්තුන් පස්සේ පුදුම විදිහට මේ සිත වෙහෙසෝමින් යනවා කියන එක මහා දැවිල්ලක් නේ. එහෙනම් ඇත්තට මේ 10 නැති වෙනවා. අපි මේක අවබෝධයෙන් මේ පිළිබඳව කලකිරිලා ඒ දේ අතහැරියා නම් ඇත්තටම අපට මහා ලොකු සැනසෙල්ලක් සාමාන්‍ය ජීවිතයේදී වුණත් අපිට පේනවා මේ ලොකු ගැඹුරට ගියේ නැතත් අර යම්කිසි දේවල් අතහරිනකොට ඒකේ මහ පුදුම තනසිල්ලක් තියෙනවා. ඒකේ ඒ තනසිල්ල සිය දහස් ගුණයකින් අපේ පංච උපාදානස්කන්ධය කරේ තියෙන මේ ඔය අපි අද කතා කරපු රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන මෙන්න මේවා පිළිබඳව තියෙන බැඳීම් අපි ටික ටික අයින් කරගන්නවා නම් ඒකේ මහ තනසිල්ලක් අපිට උදාපත් කරගන්න පුළුවන්. අපි හන්දරේ දැන් අර ධ්‍යාන සිතක තියෙන මූලික අංග කීපයක් තියෙනවනේ විතක්ක, ਵਿਚාර, බීති, සුඛ, ඒකාග්‍රතාව කියලා. ඒතර මේ කාමච්ඡන්දය ප්‍රහාණය කිරීම යටපත් කිරීම සඳහා අවශ්‍ය කරන මේ ධානාංගයේ ඒකාග්‍රතාවය. සම්හස ඒකාග්‍රතාවෙන් තමයි මේ කාමච්ඡන්දේ යටපත් කරන්නේ. ඒ කියන්නේ හිත එක්තරා කුසල අරමුණක පිහිටුවා ගත්තාම විවිධ අරමුණු ඔස්සේ හිත කෙලස් අරමුණු ඔස්සේ සුභ අරමුණු ඔස්සේ හිත දුවන එක පාලනය පාලනය කරනවා. ඒ පාලනය වීම තුළ අර කෙලෙස් සංසිඳීම සිද්ධ වෙනවා යටපත් වෙනවා. ඒ ඒ කෙලෙස් සංසිඳීම සමතයටපත් වීම විපස්සනාවට පාදක වෙනවා. පාදකයක්. ඉතින් අද අපි සාකච්ඡා කළේ මූලිකවම මේ සමත භාවනාව සිදු කරනකොට යටපත් කළ යුතු නීවරණ ධර්මයක් වන පංච නීවරණ ධර්මයන් අතර ප්‍රධාන නීවරණය පළවෙනි නීවරණය හැටියට හඳුන්වන කාමච්ඡන්ද නීවරණය පිළිබඳව. ඉතින් අද අපිට નિયમિત කාල වේලාව අවසන් වෙලා තියෙනවා. අපි ඉදිරියේදී මේ වගේම අනිත් නීවරණ ධර්ම පිළිබඳව අපි හාමුදුරුවන් සතු වටිනා ධර්මඥානය තුලින් කරුණු සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙනවා. අද මේ සාකච්ඡාව සඳහා වැඩමවාව දාල අපේ හිතාදර අපේ කල්යාණ මිත්‍ර මිරාවත්ති පඤ්ඤාසිරි මාහිම්පාණන් වහන්සේට මා හදයංගම පුණ්‍යානුමෝදනා කරනවා. ඒ වගේම අපේ හාමුදුරනේ මේ ධම්මානුපස්සනා ධර්ම සාකච්ඡාව අද විශේෂයෙන් පවත්වන්නේ මගේ දයාබර මෑණියන් වහන්සේගේ අභාවයෙන් පස්සේ පවතන ප්‍රථම ධර්මානුපස්සනා වැඩසටහන ලෙසින් මේ වෙලාවේ මේ වෙලාවේ ප්‍රසන්නක බාධා කරාට සමා වෙන්න. ඒත් මේක මමත් හිතේ තියාන හිටියා මේ ස්වාමීන් මෑණියන් වෙනුවෙන් ඉතින් ඇත්තටම එතුමියට පුදුම විදිහට මේ දවස්වල ස්වාමීන් වහන්සේලා වගේම අපේ බෞද්ධ ජනතාව බොහෝ සෙයින් පින් අනුමෝදන් කළා. ඉතින් මේ වෙලාවේ මගේ තීතුකමක් තියෙනවා. ඉතින් අපේ ජීවිතේ පුරාම රැස් කරගත් උදාාර පුණ්‍ය ශක්තිය තලල්ලේ චන්දකිත්ති ස්වාමීන් වහන්සේ වැනි තාම වටිනා බුද්ධ පුත්‍රයන් වහන්සේ නමක් මෙලොවට බිහි කරලා සාසනයට පූජා කරපු දයාබර මෑණියන්ට පින් අනුමෝදන් කිරීම නිසා අපේ ජීවිතේ පුරාම අපි රැස් කරගත් උදාාර පුණ්‍ය ශක්තිය විශේෂයෙන්ම තලල්ලේ චන්දකිත්ති ස්වාමීන් වහන්සේගේ දයාබර මෑණියන් වහන්සේට පෙනේවා තුමේ කොයි ලෝකයේ හරි ඉඳලා සාදු සාදු කියා මේ කුසල අනුමෝදන් වෙත්වා එතුමේගේ පුනර්භවයේ සුගතියක්ම වේවා තාම ඉක්මනින් පාරමී පුරාගෙන ජාති ආදී දුකින් අත මිදී උතුම් අමා මහ නිවන දක්වා මෙතුමියට මේ උදාාර කුසල් ඒකාන්තයෙන්ම උපකාර වේවා කියලා අපි බොහොම ගෞරවයෙන් ප්‍රාර්ථනා කරනවා එහෙම අපහන්නේ බොහොම පින් සිදු වේවා. ඉතින් අපේ හාමුදුරන්ගේ හදයාංගම ප්‍රාර්ථනාවට අපි බොහොම සතුටු වෙනවා. අපේ දාබරමෑණියන් වහන්සේටත් මේ පින අයිති වේවා කියලා ප්‍රාර්ථනා කරන ගමනේ අපි දෙනම වහන්සේම පින්වත් ඔබ හැම දිනාටම ආශිර්වාද කරනවා. මෙතෙක් සිද්ධ කරගත්තු මේ උදාාරතර ධර්ම සාකච්ඡාමය කුසල බලයෙන් ඔබගේ ජීවිත සුවපත් වේවා නිදුක් නිරෝගී සුව චිර ජීවනයේ වේවා මේ උතුම් කුසලයේ ඔබ අප හැම දිනාටම අමා නිවන් සුව පිණසම පවතිවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා හැම දිනාටම පෙරවන් සරණයි ධම්මානුපස්සන එන්න ධර්මය දකින්න අවබෝධ කරගන්න